ධර්මානුශාසනාව අද උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ ගලගම පුස්වල පුරාණ විහාරය මාවර මණ්ඩිය ශ්‍රී ජිනේන්දාරාමයේ යන උභය විහාරවාසී බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙන්හි හිටපු ආචාර්ය ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජනීය කට්ටකඩුවේ සුමන රතන ස්වාමීන් වහන්සේ කවේ දස කතාවත්තුනි සාදු සාදු සාදු ධර්මාශ්‍රවණ අපදාබීත්ලාබී වාසනාවන්ත ගුණගරුක පින්වතුනි පින්වතියනි සම්බුද්ධ ශාසනයට මොනතරම් කෙනෙහිලකම් ප්‍රශ්න ගැටලු කරදර තිබුණද තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යති උතුම් සී සද්ධර්මයේ බැබලෙනවා එනිසා ඒ උතුම් සී සද්ධර්මය අදාළ වටිනා සූත්‍ර දේශනාවක් අපිට අද ලැබිලා තිබෙනවා. ඒ සූත්‍ර දේශනාව තමයි අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වග්ගයේ පඨම කතා වස්තු කියන සූත්‍ර දේශනාව. නම් මේ උතුම් සූත්‍ර දේශනාව මූලික කරගෙන අද මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදෙනවා. පිඟුතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. පසුබත් පසුබත් කිස නිමවීමෙන් අනතුරුව උපස්ථාන ශාලාවට රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා නානාවිද කතාවන්ගෙන් යුක්තව කටයුතු කරන්නට යෙදුණා. මේ ස්ථානයේට ලෞතර බුදුරජාණන් වහන්සේ පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ ස්ථානයට වැඩම කරලා මහා සංඝරත්නයෙන් අහනවා මහණෙනි මම මේ ස්ථානයට වඩින්නට මත්තෙන් ඔබලා කුමක්ද කරගෙන කර කර සිටියේ හාමුදුරුවන් වහන්සේලා උත්තර දෙනව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනාම එකතු වෙලා දෙතිස් කතාවෙන් යුක්තව ඒ කාලය ගත කළේ මොකක්ද මේ දෙතිස් කතාව රාජ කතා චෝර කතා මා මාත්‍ය කතා ඒ වගේම සේනා කතා බය කතා, අන්න කතා, පාන කතා, වත්තු කතා ආදී කොට ඇති නොකල යුතු කතා 32ක් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා අපි ඒවට කියනවා දෙතිස් කතා කියලා. මේ දෙතිස් කතාවන්ගෙන් යුක්තව අපි හැමදෙනා වහන්සේම වාසය කළා කියලා හාමුදුරුවන් වහන්සේලා ප්‍රකාශ කරනවා. තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ වහන්සේලා විසින් භික්ෂුන් වහන්සේලා වශයෙන් ප්‍රශංසා කටයුතු කතාවන්ගෙන් යුක්ත විය යුතුය. ජටිස් කතාවන්ගෙන් වෙන් විය යුතුය. ශාසනානුලෝපක කතාවන් බහුලව කළ යුතුය. සම්නිපතිතානං වා භික්කවේ දයන් කරණීයන් වදාමි. ධම්මී වා කතා අරියෝ වා තුන්හි බාවෝ. එක්පැස්ස සිටින භික්ෂූන් වහන්සේලාට ලෞතර බුදුරජාණන් වහන්සේ කළ යුතු කාර්යයන් දෙකක් පිළිබඳව ආවර්ජනය කරනවා. කතාවක් පවත්වන්නේ නම් එකට එකතු වී වැඩ කරන්නේ නම් ධම්මීමා කතා බැහැමි කතාවක්ම කතා කළ යුතු වෙනවා. එසේ නොමැතිනම් අරියෝවා තුන්හි බාවෝ නිශ්ශබ්දතාවෙන් වැඩ කටයුතු සිද්ධ කළ යුතු බව ලෞතර බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුවන් වහන්සේලාට දේශනා කරනවා. ඒ අනුව ප්‍රශංසාත්මක කතාවන් 10ක් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් මූලික කරගෙන සිව්වනක් පිරිසටම අදාළ වෙන විදියට දේශනා කරනවා ආන්නේ ප්‍රශංසාත්මක කතා 10 තමයි අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වන මම මුලින් සඳහන් කරන්ට දුණු කතාවන් 10 අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පරිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්වුණු ගෞරවයට ලක්වුණු කතාවන් 10ක් සිව්වනක් පිරිසටම අදාළ වෙන විදියට මේ සූත්‍රය තුළින් දේශනා කරනු ලබනවා. ඒ අනුව පළවෙනි කතාව විදියට ලෞතර බුදුහාමුදුරුව මෙහිදී දේශනා කරන්නේ අප්පිච්ච කතා. අප්පිච්ච කතා කියලා කියන්නේ පින්වතුනි සිංහල භාෂාවෙන් කිව්වොත් අල්පේච්ඡතාවය. අප්පිච්ච කතා අඩු කැමැත්ත එවනම් අල්පේච්ඡතාවය කතා කරනකොට මහේච්ඡතාවයත් සමගම වැඩි කැමැත්තත් සමගම තමයි ඒ විවරණය කරන්නට වෙන්නේ. මහේච්ඡතාවයයි අල්පේච්ඡතාවයයි මේ දෙකම එකට සම්බන්ධ කරගෙන මේ කෙටියෙන් සිහිපත් කරනවා මේ ලෝකයේ දිහා බැලුවාම ලෝකයේ වැඩිම කැමැත්තක් දක්වන්නේ අල්පේච්ඡතාවයට වඩා මහේච්ඡතාවයටයි. යනම උපභෝග පරිභෝග සම්පත් කෙරෙහි අසීමිතව කටයුතු කරන සමාජයක අපි ජීවත් වන්නේ. ලෝකයේ තියෙන සම්පත් මේ ඉන්න මිනිසුන්ට දැන් මදි වෙලා තිබෙනවා. වරක් ගාන්ධිතුමා සඳහන් කරනවා මේ ලෝකයේ තියෙන දේවල් සත්‍යයට වැඩිපුරත් එක්ක ඇති. නමුත් මිනිසාගේ ගිජු බව ඉටු කරන්නට නම් මේ මහ පොළොවට බැරිය. නම් මේ ලෝකේ දැනට ජීවත් වෙන අනාගතේ ඇති වෙන මේ හැම දිනාටම ජීවත් වෙන්නට අවශ්‍ය කරන සම්පත් ප්‍රමාණයටත් වඩා මේ ලෝකේ තියෙනවා. නමුත් ඒ සම්පත් පින්වතුනේ මිනිස්සු පුදුමාකාර වේගයකින් විනාශ කරනවා. අනාගත ලෝකේට ප්‍රයෝජනෙට ගන්න තිබෙන පරිභෝජනය කරන්න තිබෙන සම්පත් ටිකත් විනාශ කරගෙන එයත් පරිභෝජනය කරන්නට පුදුම කේන්දරකමකින් ලෝකයා ගමන් කරනවා. අපිට පේනවා ලෝකයේ දිහා බැලුවාම ලෝකයේ සමහර රටවල් වල අයවැය හදනකොට ඒ අයවැයෙන් ලෝකය විනාශ කරන්නට අවශ්‍ය කරන නැස්තික අවියායුධ වෙනුවෙන් අයවැයෙන් විශාල ප්‍රමාණයක් වෙන් කරනවා. මොකටද මේ ලෝකය විනාශ කරන්න? සත්‍යය විනාශ කරන්නට. එවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ. පැරණි පැරණි මිනිහා දිහා බැලුවාම ඒ මිනිසයා පරිසරයත් සමග ඒකාත්මකව කටයුතු කරන්නට යෙදුණා. ඒ ඇත්තන් පිනවන්නට සන්තෝෂ කරන්නට පහසු වුණා. නමුත් අද සමාජය තුළ අල්පේච්ඡතාවය ඉක්මෝමින් මහේච්ඡතාවයට ගමන් කරන සමාජ වටපිටාවක් තුළ අදි පරිභෝජනයට මිනිසුන් ගමන් කරනවා. න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. කහවන වරුසාවක් වෙනවත් පින්වතුනි අපේ මේ වස්මන් මිනිසා සන්තෝෂමත් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් සම්පත් ආසාවකින් සම්පත් කෙරෙහි ගිජුකමකින් ඒ ඇත්තන් කටයුතු කරනවා. මේ தත්ත්වයත් සමගම අල්පේච්ඡතාවය අපෙන් ගිලිහිලා තිබෙනවා. නිසා බෞද්ධයන් වශයෙන් සිවණක් පිරිසම තේරුම් ගත යුතු කාරණාවක් තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට අඩු කැමැත්ත කියන එක ගොඩාක් වැදගත් වෙනවා. ඔබ ගයක් හැදුවත් ඔබ කල්පනා කරන්නට ඕන අපිට ජීවත් වෙන්න ඉන්නේ අපේ ගෙදර තුන් දෙනායි. එහෙම නැත්නම් හතර දෙනායි. සමහර වෙලාවට 3 දෙනෙක් ඉන්න ගෙදරට ගෙදරකට 4 දෙනෙක් ඉන්න ගෙදරකට 15 දෙනෙක් විතර ඉන්න පුළුවන් මහා විශාල ගයක් හදනවා. ඇයි මේ? මේ හදන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තමන් සතුටු කරන්නට බෑ. තමන් අඩු කැමැත්තකට සූදානම් නැහැ. කල්පනා කරන්නේ අල්ලපු ගෙදර කෙනා හෝ අල්ලපු ගමේ කෙනා හෝ කට්ටු තුනේකයක් හදලා තියෙනවා. හැබැයි එයා හදපු ගෙදරට ජීවත් වෙන්න ලොකු ලොකු පිරිසක් ඉන්න පුළුවන්. නමුත් ඔබට සල්ලි තිබෙනවා ඉන්න ගෙදර ලොකු පිරිසක් නැහැ. නමුත් දැවැන්ත મંદિર හදනවා අන්තිමේදී නඩත්තු කරගන්නත් බැරුව ගැටලු ප්‍රශ්නයන්ට මුහුණ දෙනවා සම්පත් අපත යනවා පරිසරයට හානි කරනවා එම නිසා අපි බෞද්ධයන් වශයෙන් හැමතිස්සෙම අල්පේච්ඡතාවයේ ඇති වැදගත්කම තේරුම් අරගෙන මහේච්ඡතාවයෙන් මිදෙන්නට අවශ්‍ය වෙනවා දෙවෙනි කාරණාව බුදුහාමුදුරුව දේශනා කරනවා සන්තුට්ටි කතා සන්තුට්ටි කියලා කියන්නේ මෙතන පින්වතුනි සෑහීම කියන සරල තේරුමයි. සන්තුට්ටි යනු සෑහීමයි. සමහර වෙලාවට අපි සන්තුට්ටි පරමං ධනං කියන මේ ජනප්‍රිය බුද්ධ වචනය අපි පාවිච්චි කරනවා. එතකොට කියනවා සන්තුට්ටි පරමං ධනං කියන්නේ සතුට පරම ධනෙ විදියට. ඉතින් මෙතන සන්තුට්ටි යන්නේහි සරලම තේරුම සෑහීම කියන අර්ථයත් එක්ක තමයි අපි මේ ධර්මයේ විග්‍රහ කරන්නේ. ඒ අනුව අපි බලන්නට ඕන සෑහීම යනු කුමක්ද? සෑහීම කියලා කියනවා පින්වතුනි බෞද්ධයන් වශයෙන් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා වශයෙන් සෑහීම පිළිබඳව සන්තුෂ්තිය පිළිබඳව මනවින් දැනගත යුතු වෙනවා. ඔබට මතකයි වරක් ලෞතර බුදුරජාණන් වහන්සේට වස්සසන්න බමුණෙක් ආරාධනා කළා. බමුණ වස්සසන්න ආරාධනා කරලා බමුණට අමතක වුණා වසට ආරාධනා කළා කියලා. බුදුරජාණන් වහන්සේ වස් තුන් මාසේම ආරාධනාව අනුව හිටියා. ආනන්ද හාමුදුරුවෝ අස්ත්‍රයන්ට දෙන්න තියෙන යවහල් අරගෙන කැඳ හදලා බුදුහාමුදුරුවන්ට පූජා කරනවා. එතෙන්ට වැඩම කළ බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද නුඹ දිනුම් ආනන්ද නුඹ දිනුම් බුදුරජාණන් වහන්සේටත් මහා සංඝ රත්නයටත් තිබුණ එතනින් ඉවත් වෙලා යන්න ඊළ වෙන තැනකට ගියා නම් උන්වහන්සේලා පිළිගන්න විශාල පිරිසක් ඉන්නවා උන්වහන්සේලාට දන් දෙන්න විශාල පිරිසක් බලන් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත් වස්තුන් මාසයක් වැඩ ඉන්නව කියලා ආරාධනා කරපු කෙනාට අමතක වුණාට බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ තුලින් කම්පාවක් තිබුණේ නැහැ. විවේචනයක් තිබුණේ නැහැ. අපි නම් ගෙනල්ලා බැනලා විවේචනය කරලා ඇයි මෙහෙම කළේ කියලා ලොකු ගැටලුවකට ප්‍රශ්නයකට මුහුණ දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ආරාධනාවට අනුවම අස්සයන් දෙන දේ අනුභව කරමින් උදාන වශයෙන් ගනිමින් කටයුතු කරන්ට යෙදුණා. බලන්න සෑහීම සෑහීම කියන එක තේරුම් ගන්නට බුද්ධ චරිතයෙන් තිබෙන වටිනා නිදර්ශන. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට හාමුදුරුවරු දෙනමක් වඩිනවා. ඒ දෙනම වැඩම කරන කරන වෙලාවේදී උන්වහන්සේලාට එදා දාන ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩිහාම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි අවශ්‍ය නම් මම වළඳපු දාන ඉතුරු වෙලා තියෙන වළඳන්න පුළුවන්. එක හාමුදුරුව නමක් වළඳනවා. අනිත් හාමුදුරුව කියනවා මම තීරණය කළ අද දවසේ වළඳන් නැතුව ඉන්න මං ඒකෙන් සෑහෙන්න තීරණය කළා. එක හාමුදුරුවමක් වැළඳුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භික්ෂූන් වහන්සේලා දෙනමගෙන් මම වඩාත්ම ප්‍රශංසා කරන්නේ ඒ මොහොතේදී දාන වරදෙවි නැති භික්ෂූන් වහන්සේ ගැන කියලා. ඒක තමයි බුදුදහමේ තියෙන ඒ දරා ගැනීම, ඒ ප්‍රමාණය, ඒ ඒ தත්ත්වය ඒ සෑහීම කියන එක සන්තුෂ්ටිය කියන එක අපිට ඒ භෞතික දේවල් වලින් මනින්නට පුළුවන්කමක් නැමැති බව. ඒ වගේම තමයි රාහුල හාමුදුරුවෝයි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට රාහුල හාමුදුරුවෝ පිටිපස්සේ ඉඳගෙන හිතනවා මමද ලස්සන බුදුහාමුදුරුවෝද ලස්සන කියලා. පුංචි රාහුල හාමුදුරුවෝ මමද වැඩියෙන් ලස්සන බුදුහාමුදුරුවෝද වැඩිම ලස්සන. ඕම හිත හිත බුදුහාමුදුරුවන්ගේ පිටිපස්සේ පින්ඩ පාතේ වඩිනවා. බුදුහාමුදුරුවන්ට මේ කාරණාව දැනෙනවා. රාහුලයේ කායගත සති භාවනාව වැඩුවොත් හොඳයි නේද? කායගත සති භාවනාව වැඩුවොත් හොඳයි නේද? පුංචි රාහුල හාමුදුරුවෝ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ මට කමටහනක් දුන්නා. දැන් මම පිණ්ඩපාත ගිහිල්ලා හරියන්නේ මම අනිත් පැත්තට හැරෙලා ගිහිල්ලා කායගත සති භාවනාව කායානුපස්සනාව වඩන්නට ඕන. උන්වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ රාහුල දැන් මෙහෙම වඩින්න දාහනේ වරන්ද ඉවර දාහනේ වරන්දල ඉවර වෙලා මේ කායානුපස්සනාව වඩන්න. එහෙම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වැඩම කරනවා රාහුල හාමුදුරුව ගීල භාවනා කරනවා. සරියුත් හාමුදුරුව හැමදාම ධනට වඩින්නේ පින්ඩපාතේ වඩින්නේ අන්තිමට. සියලු හාමුදුරුව ගැන හොයලා බලලා අන්තිමට වඩිනකොට දකින්නවා සාවුල හාමුදුරුවෝ භාවනා කරනවා. භාවනා කරන දැක්කන් පස්සේ සරියුත් හාමුදුරුවෝ එතෙන්ට ගිහිල්ලා දේශනා කරනවා රාහුල ආනාපාන සති භාවනාව වඩන්නේද මහත්ඵල මහානිසංස වේ. ආනාපාන සති භාවනාව වඩනවා නම් මහත්ඵල මහානිසංස වෙනවා. දැන් එක කමටහනක් අරන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. ඒ කමඨහන වඩලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා මගේ ගුරුවරයා මට කියනවා ආනාපාන සතිය වඩන්න කියලා. ඉතින් ඒ කමඨහනත් වඩනම ඉන්න අනතුරුව. දැන් උන්වහන්සේ දානේ වළඳලා නැහැ. දැන් සරියුත් හාමුදුරුවෝ දානේ වළඳලා බුදුරජාණන් වහන්සේත් දානේ වළඳලා. දැන් පේනව නේද? දැන් අපි නම් හිතන්නේ මේක මොනතරම් නරක විදියටද මේ පොඩි ආමුදුරු කෙනෙක් බඩගින්නෙන් තියලා මේ ඇත්තෝ දාන්නේ වෙනදුවා. නමුත් පින්වතුනි සන්තුට්ඨිය කියන එක සෑහීම කියන එක මේ කබලින්කාර ආහාරයෙන් මනින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඊට වඩා වෙනස් එකක්. ඒක ඊට වඩා දියුණු ආධ්‍යාත්මයක් තියෙන එකක්. කෑම කියන එකට නෙමෙයි බුදුදහම එක ලබා දෙන්නේ ඊට වඩා එහා ගිය මේ කියන ආධ්‍යාත්මය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ කටයුතු කරනවා. ඒක නිසා මිනිසුන් වශයෙන් සිව්වනක් පිරිසක් වශයෙන් අපි දැනගන්නට ඕන ඔබට යමක් ලැබෙනවා ලැබෙන දේ සතුටින් භුක්ති විඳින්නට. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ගත්තොත් උන්වහන්සේට සමහර වෙලාවට අවමදේත් ලැබුණා. උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේට උපරිමයක් ලැබුණා. අද උන්වහන්සේ පිරිනුවන් පාර නමුත් තාමත් උන්වහන්සේට ලැබෙන මට්ටමේ අඩුවක් නෑ එන්න එන්න වැඩි වෙනවා. බුද්ධ කාලේ ගත්තොත් එහෙනම් උන්වහන්සේට සවැත් නුවර ජේතවනාරාමය, පූර්වාරාමය, නිග්‍රෝධාරාමය වැනි ආරාම, විහාරාරාම මොනතරම්නම් පූජා කළාද? නමුත් පින්වතුනි එකකින්වත් බුදුරජාණන් වහන්සේ ඒවා කෙරෙහි උපාදානයන් ඇති වුණේ නැහැ. ජීවත් වෙන කාලයේදී යම් යම් තැන්වල වස්සෙසුව ජීවත් වුණා ඒවා පරිහරණය කළා. නමුත් ඒ කිසි දෙයක් ඔළුවේ තියන් හිටියේ නැහැ. සවැත් නුවර 제තවනාරාමේ තිබෙන දර කපාගෙන යනවා එහි ඒ රටේ හිටපු කාන්තාවන් දර මිටි බැඳගෙන යනවා 제තවනාරාමේ බුදුහාමුදුරෝ මහා සංඝරත්නයෙන් අහනවා ඔබ වහන්සේලාට දැනෙනවද මේ ජේතවනාරාමේ තියෙන දේවල් මේ ඔලූඩ තියාගෙන යනවා වගේ දැනෙනවද කියලා අහනවා. ජේතවනාරාමේ තියෙන දේවල් ඔලූඩ තියාගෙන යනවා වගේ දැනෙනවද කියන. හාමුදුරුවෝ උත්තර දෙන බුදුරජාණන් වහන්සේ අපිට එහෙම දැනෙන්නේ අන්න එතන ඒ මනස නුවණින් විමසන්න තේරුම් ගන්න බෞද්ධයන් වශයෙන් අපි සෑහීමක් ඇති සතුටු කරන්න පුළුවන් පිරිසක් බවට පින්වතුනි පත් වෙන්නට ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා මූලික කරගෙන මේ උතුම් වූ කතාව දේශනා කරන්නේ. ඊළඟ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පවිවේක කතා. පරිවේග කියලා කියන්නේ පින්වතුනි වෙන්වීම. එම නැත්තම් විවේකය. මිනිස්යන් විදියට අපිට විවේකයේ කියන එක අවශ්‍යයි. විවේකයේ තියෙනවා කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකයේ කියලා අපිට මේ විවේකයේ කියන එක වෙන්වීම කියන එක කාරණා තුනක් ඔස්සේ කතා කරන්නට පුළුවන්. සිවණක් පිරිසටම මේ කාය විවේකයේ කියන එක අවශ්‍යයි. කාය විවේකයෙන් සිද්ධ වෙනව හුදකලා වීම. අරඤ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා. කාය විවේකය අපිට ඒ වෙන්නේ තැන්වල ගත කිරීම තුළින් විශාල ආධ්‍යාත්මයක් ගොඩනගා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම තමයි චිත්ත විවේකය සමාධිමත් වීම අපි දන්නවා සමහර වෙලාවට මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේගේ උදාන තියෙනවා උන්වහන්සේ සමහර වෙලාවට සති ගණන් සමාධියෙන් සමවැදිලා ඉන්න වැඩ ඉන්නවා උන්වහන්සේලා රෝගාතුරව හිටියත් ඒ රෝගී తත්වය බරපතල තත්ත්වයක තිබෙනකොට ඒ තිබෙන වේදනාවෙන් පවා ඉවත් වෙන්න පුළුවන් වෙනවා සිත සමාධිගත වීම තුලින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේශනා තුල චරිත සිද්ධීන් තුල තිබෙනවා උන්වහන්සේ සති ගණන් එහෙම සමාධිසුවෙන් වැඩ සිටියා බුදුරජාණන් වහන්සේ අනකොස් රහතන් වහන්සේලා මේ සමාධිමත් වූ කාලය ගත කරනවා ඒක මහා සුවයක් මේ සංකීර්ණ සමාජයක් තුළ මිනිසුන් වශයෙන් අපි ගත්තාම මිනිසුන් විවේකයේ කියන එක පාවිච්චි කරන්නේ තිබිච්ච தත්ත්වයටත් වඩා අවිවේකී භාවයකටයි. නම් මිනිසෙක් වුණාම වික්ෂුන් වහන්සේ නමක් වුණාම සිව්වණක් පිළිසෙටම මේ විවේකයේ කියන එක පවිවේක භාවයේ කියන එක අවශ්‍ය වෙනවා. ඒ අනුව කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් කටයුතු කරන්නට ඕන. උපදි විවේකයේ කියලා කියනවා භවභෝග සම්පත් වලින් අයින් වීම ඔබ විවිධ වූ භවභෝග සම්පත් වලින් යුක්තව මහන්තං වා භෝගක්ඛන්දෙන් මහන්ත අප්පං වා භෝගක්ඛන්දෙන් මහන්තං වා ඥාති පරිවර්තයෙන් අප්පං වා ඥාති පරිවර්තයෙන් කාලය ගත කරනව නම් මහත් වූ ඥාතීන්ගෙන් අල්ප වූ ඥාතීන්ගෙන් මහත් වූ භෝග සම්පත්තියෙන් අල්පෝ භෝග සම්පත්තියෙන් යුක්තව නම් ඔබ කටයුතු කරන්නේ ඔබට උපදි සම්පත්තිය ඇති වෙන්නේ නැහැ. එම නිසා ජීවිතේදී අපිට මේ හැම දෙයක්ම අපේ සාංශාරික ගමනට ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්නට වික්ෂුන් වහන්සේලා වගේම ඔබ අප හැම දෙනාටම පවිවේක කතා කියන දේ අපිට ගොඩාක් වැදගත් වෙනවා. සබ්බූපදපටි නිස්සග්ගෝ සියලු උපදීන්ගෙන් අයින් වීමම නිවනක්. එනිසා අපිට මේ උපදී තිබෙන ස්වභාවයන් අත්හැරීමන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒක නිවනට හේතුවක්. නිසා එක දවසක් ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට සංයුත්ත නිකායේ කගුද සූත්‍රයේ සඳහන් වෙනවා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනම ඔබ වහන්සේ සන්තෝෂයෙන්ද ඉන්නේ? ඔබ වහන්සේ සතුටින්ද ඉන්නේ? බුදුහාමුදුරුව දේශනා කරන මොනව ලැබුණටද මම සතුටින් ඉන්නේ? මොනව ලැබුණටද? එවනම් ඔබ වහන්සේ දුකෙන්ද ඉන්නේ? මොනව නැති වුණාටද මම දුකෙන් ඉන්නේ? පින්වතුනි මේ දේශනාව තුළ පේනවා අපිට මේ ධර්ම කාරණාවන් අපිට මහත් වූ දේවල් තිබීම තුල නෙවෙයි මහත් වූ භවභෝග සම්පත් තිබීම තුල සපතක් නැහැ. ඒවා නැති වුණා කියලා ලොකු සතුටක් නැහැ. මේ දෙකෙම අපේ සතුටට බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මය මනමින් තේරුම් ගත්තම ඇතිතන නෙවෙයි මේ විවේකීය සතුට තිබෙන්නේ නැතිතනයි. ඔබට ඒකෙන් කියන්නේ නැහැ ඔබට තියෙනා වූ සම්පත් සියල්ලම අත්හරින්න කියලා. ඔබට මිල මුදල් යාන වාහන හැම දෙයක්ම ඔබ පාවිච්චි කරන්න ඔබට පුළුවන්. ගිහියන් වශයෙන් මේ දේවල් ජීවිතයේ එදිනදා අවශ්‍යතාවයන් වෙනුවෙන් පාවිච්චි කරන්න ඒකේ ගැටලුවක් නැහැ. නමුත් ඒ එකක් කෙරෙහිවත් අනවශ්‍ය මමායනයක් අනවශ්‍ය ඇල්මක් ඇති කරගත්තාම අපේ මනසට හරි කරදරයක්. එනිසා ගෙවල් දොරවල් වතුපිටි ඉඩකඩ යාන වාහන රන්දිදී මුතුමැණික් මේ හැම දෙයක් තුලින්ම අපේ ජීවිතයේ අපේ මනසට කරදරයක් මිසක්වත් තවත් ඊටහා සතුටක් තියෙන්නට බෑ. එම නිසා පින්වතුනි මේ විවේකය වෙන්නීම කියන එක බුද්ධ දේශනාව තුළ ඒ විදිහට විග්‍රහ කරනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනව අසංසග්ග කතා සංසග්ග සංසග්ග කියලා කියනවා පින්වතුනි පිරිසක් සමග සිටීම සංසග්ග පුද්ගලයන් එකතු වෙලා ජීවත් වීම එතකොට අසංසග්ග අසංසග්ග කියන්නේ කුමක්ද අසංසග්ග කියලා කියනවා පිරිසෙන් ඈත් වෙලා සිටින එක මේදී ඈත් වෙලා සිටීම කියලා කියන්නේ පින්වත්නි මිනිස්සු ආශ්‍රය කරන්නෙම නැතුව ඉන්න කියන එක නෙවෙයි. මිනිසුන් ආශ්‍රය කරන්නට ඕන. හැබැයි මිනිසුන් ආශ්‍රය කරන්නට ඕන කාමයේ වැඩෙනවා නම්, දේශයේ වැඩෙනවා නම්, ඒ වගේම විහිංසාවෙන් යුක්ත නම් අපි එවැනි තත්ත්වයන්ගෙන් පුද්ගලයන් ආශ්‍රය කරන එකෙන් අපි අයින් විය යුතුයි. මෙතන අසංසග්ග කියන්නේ ඒකයි. මිනිසුන් ආශ්‍රය නිස්ත්‍රය කරනවා නම් කරන්නට ඕන නෙක්ඛම්මය, අව්‍යාපාදය, අවිහිංසා කියන මේ ධර්ම වැඩෙනවා නම් කොතනක හරි එතන ඉන්නේ නැත්තම් ආශ්‍රය නිස්ත්‍රය කරාට කමක් නැහැ. හැබැයි ඒ කතා බහ තුළින් ඒ එකතු වීම තුළින් අපිට කාමය ව්‍යාපාදය විහිංසාව නම් බැඳෙන්නේ ඒ දේවල් නම් කතා බහ කරන්නේ ආන්නේ එකතු වීම නොකළ යුතුයි කියලා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහාමුදුරවරුන්ට දේශනා කරනවා ඒ වගේම තමයි විරිය ආරම්භ කතා ආරද්ධ විරියානම් වික්කවේ ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස කුසීතයාට කුසීත කමෙහි එහෙම නැත්නම් කුසීතව සිටින පුද්ගලයාට මේ සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. මේ සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙන්නේ ආරද්ධ විරිය ඇති කෙනාටමයි. ආරද්ධ විරිය තියෙන කෙනා මේ සී සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නවා. අපිට ලැබිලා තියෙනවා ස්වාක්ඛාත වූ ධර්මයක්. ආරද්ධ විරියේ තියෙන කෙනා මේ මනවෙන් දේශනා කළ මේ සද්ධර්මයේ මනවෙන් තේරුම් ගන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දවසේ පින්වතුනි හිටියා චිත්ත ගහපති කියලා අනාගාමී වුණ උපාසකේ. මෙයාගේ යාළුවෙක් හිටියා අචේල කස්සප. මේ දෙන්න හොඳ යාළුවෝ ඉස්සර අවුරුදු 30කින් පස්සේ මේගොල්ලෝ එකට හමු වෙනවා. අවුරුදු 30කින් පස්සේ හම්බ වුණාම චිත්තකහපති අජේල කස්සපගෙන් අහනවා ඔබ මොකද කරන්නේ? මම අජේලක සමන සම්පදායේ තුල මම ජීවත් වෙනවා දැන් අවුරුදු 30කට වඩා වැඩි. අහනවා ඒ ශාසනය තුල ඔබට මොනවද ලැබුණේ? මට ලැබුණ දෙයක් නැහැ. මට තියෙන්නේ මේ මොනර පිහාටු ටිකයි මේ තට්ටෙයි ඒ වගේම වතුර ගෙනියන මේ කලෙයි මේ සැරයටියයි මේ වගේ පොඩි පොඩි ටිකක් හැරෙන්නට මට ලැබිච්ච දෙයක් නැහැ. එහෙනම් ඒ ශාසනය තුල එයා අවුරුදු 30ක් ජීවත් වුණත් ඒ සමන සම්පදා තුර යාට ලැබිච්ච දෙයක් නෑ. චිත්තකහපති කියන ඒක මහා පුදුම ශාසනයක් නේ. ඒක මහා පුදුම ශාසනයක් නේ. අවුරුදු 30ක් එක ඒ සම්මන සම්පදාය තුළ ඉඳලා මෙයාට කිසි දෙයක් ලැබිලා නැහැ. අහනවා චිත්තකහපතකින් අහනවා අචේල කස්සප ඔබ දැන් මොකද කරන්නේ? කියනවා මම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මම හොඳ උපාසකෙක්. ඒ සම්බුද්ධ ශාසනය තුළ ඔයයට මොනවද ලැබුණේ? තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුළ මට මේ ස්වාක්ඛාත වූ ධර්ම විනය තුළ මම ඉහළ තැනකට ගමන් කරලා තියෙනවා. යම් මේකෙන් ඔබ බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා චිත්ත ගහපති ගැන ඇහුවොත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරාවේ කාම භවයට නොවන උපාසකයන් අතර මේ චිත්ත ගහපතිත් මහණනි එක්කෙනෙක්. කරන්න චිත්ත ගහපති කියනවා අචේල කශ්‍යපට මේ අවුරුදු 30ක තුල මම මේ ස්වාක්ඛාතෝ ධර්මයේ අනුගමනය කිරීම තුළින් මම අද අනාගාමී වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවොත් චිත්තගහපති කවුද කියලා කාම භවයට නොවන උපාසකයන් අතර එක්කෙනෙක් චිත්තගහපති. පේනව නේද පින්වතුනි ස්වාක්ඛාත වූ ශාසනයක තුල තිබෙන වටිනාකම. ඒ වෙලාවේදී අචේල කස්සප කියනවා මේක මහා පුදුම ස්වාක්ඛාත ශාසනයක්. මේක මහා පුදුම ස්වාක්කාත ශාසනයක්. ඒක නිසා පින්වතුනි ස්වාක්කාත වූ ශාසනයක් තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ. මේ දේශනා කළ සෑම දේශනාවක්ම මුල මැද අග තුන් තැනම පැහැදිලි දේශනාවක්. අචේර කස්සපට වගේ දුරක්කාත ශාසනයක් නෙවෙයි අපිට තිබෙන්නේ. එනම් මේ ස්වාක්කාත ශාසනය තුළ සීල සමාධි ප්‍රඥා වඩන්න අපිට පුළුවන්. ඒ තුලින් අපේ ජීවිතය සංසාරගත ජීවිතය ආලෝකමත් කරගන්නට පුළුවන්. සසර ගමන කෙලවර කරන්නට අවශ්‍ය කරන මාවත විවර කරගන්නට පුළුවන්. ඒ සඳහා අපිට මේ ස්වාක්ඛාත ශාසනය තුල ආරද්ධ විරිය වැඩි යුතු බව ලෞතර බුදුහාමුදුරුව අපට දේශනා කරනවා. ඒ වගේම තමයි සීල කතා, පඤ්ඤා කතා, සමාධි කතා ආදී වශයෙන් එවැගේම විමුක්ති විමුක්ති ඥාන දර්ශන කතා කියලා මේ සූත්‍රය තුල මේ හැම කරුණාකාරණා විග්‍රහ කරනම යනවා සීල කතා සීලේ පිළිබඳව කරන්නා වූ කතාවන් සීලයේ ඇති වැදගත්කම පිළිබඳව කාය වාචානං සමෝදානං සීලං ඔබ හාමුදුරුවරු පමණක්නම සිව්වනක් පිරිසම මේ සීලය පිළිබඳව තේරුම් ගත යුතු වෙනවා. සීලයේ වැදගත්කම අපි දැනගෙන ඒ අනුව ජීවත් වෙන්නට ඕන. කය වචන දෙකේ සංවරභාවය ඇති කරගන්නට ඕන. ප්‍රාණඝාතයෙන් අයින් වීම කාමයේ වරද අද හොරකමෙන් අයින් වීම කාමයේ වරදවා හැසිරීමෙන් අයින් වීම කියන මේ කයින් සිදුවෙන වැරදි වලින් අපිට අයින් වෙන්නට ඕන. ඒ වගේම තමයි මුසාවාදයෙන්, බොරුවෙන්, කේලමෙන්, පිසුනබස් හිස්වචන කීම් ආදී මේ වචනයෙන් සිදුවෙනා වූ වැරදි වලින්ද පිවත් වෙමින් සීලයේ ඇති වැදගත්කම පිළිබඳව අපි බෞද්ධයන් විදියට තේරුම් අරගෙන කටයුතු කළ යුතු බව මේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි පඤ්ඤා කතා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පඤ්ඤා කතා යනුවෙන් සඳහන් කරනවා අපිට ප්‍රඥාව කියන එක ගැන අවබෝධයක්. ප්‍රඥාව නැත්තම් සීලයක් රකින්නට පුළුවන් වෙන්නේ නැහැ. සීල රකින්න නම් ප්‍රඥාව තිබෙන්නට ඕන. මේ උත්තම ශාසනයම ප්‍රඥාවන්තයින්ටයි කියලා ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ශාසනයේ පින්වතුනි ප්‍රඥාවන්තයින්ටයි ගෝචර වෙන්නේ. මෙතන ප්‍රඥාවන්තයින් කියලා කියන්නේ දැනුමෙන් විවිධ විෂයන් ශේත්‍රයන්ගෙන් පරතරට ගිය විද්‍යාඥයින් නෙවෙයි. එහෙම නැත්නම් උපාධිධාරීන් නෙවෙයි. එහෙම නැත්නම් වෙනත් වූ දේවල් වලින් ඉදිරියට ගමන් කර මහාචාර කතිකාචාරවරුන් නෙවෙයි. ඒගොල්ලෝ මොන ශේත්‍රයෙන් ඉහළට ගියත් වැඩක් නැහැ. මේ ස්වාක්ඛාතෝ ශාසනයේ තිබෙන දහම් කරුණුකාරණා ලෝකී යථා තත්ත්වය දැනෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් විද්‍යාවෙන් කොච්චරනම් ඉහළට ගියත් ඒගොල්ලොන්ට අපි ප්‍රඥාවන්තයින් කියන්නේ නැහැ. නම් ප්‍රඥාවන්තයින් කියන්නම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයන් තේරුම් ගන්න පුළුවන් මනසක් අපිට තිබෙන්නට ඕන. ආන්නේ මනස දියුණු කරන්නට මේ උතුම් වූ සී සද්ධර්මයෙන් අපිට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම තමයි සමාධි කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා මේ කියන කතාවන්ගෙන් යුක්තව සමාධි චිත්තයක් හඳුනා ගන්න නම් ඒ පුද්ගලයා තුළ සංසුන් භවයේ වැදගත්කම තේරුම් ගත යුතු වෙනවා. සමාධි සිතක තිබෙන වැදගත්කම තේරුම් ගත්ත කෙනා සංසුන්කම පිළිබඳව මනමින් දැනගන්නවා. ඒ අනුව මේ සමාජය තුල ජීවත් වෙනකොට ආගන්තුකව ගලාගෙන එන උපක්ලේශයන්ගෙන් බේරෙන්න නම් සති සමාධි ප්‍රඥාවෙන් යුක්ත මනසක් අපිට දිවෙන්නට ඕන. කුළු හරකෙක් බඳු නොහික්මුණු අසංවර හිත සංවර කරන්නට පුළුවන් වෙන්නේ මේ සමාධියෙන්. මේ විමුක්ති ඥාන දර්ශනය තුළින් මේ විමුක්ති කතා තුළින් එම නිසා කුළු හරකෙක් බඳු කෙලෙස් වලින් පිරිච්ච මනස අපට සංවර කරගන්නට මේ කියන උතුම් වූ සී සද්ධර්මය අපට හේතු වෙනවා එම නිසා විමුක්ති කතාවෙන් හා විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත මනසක් අපිට දියුණු කරගන්න දෙතිස් කතාවෙන් ඉවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අනුව ගොඩනගාගත් ස්කන්ධ ආදීන්ගෙන් විමුක්ති වීම විමුක්ති කතාව කියලා අපි සඳහන් කරනවා. ඒ වගේම විරාගයෙන් යුක්ත මනසක් ඇති කර ගැනීම විමුක්ති කතාවක්ද අපි දකිනවා. විමුක්තිස්මින් විමුක්ති ඥාන දස්සනං හෝති කවුරු හරි පුද්ගලයෙක් මිදුනේ නම් මිදුන බව දන්නව නම් ඒ වගේම ජාතිය නොහොත් ඉපදීම නැති කළා නම් ආන්නේ පුද්ගලයාට අපි කියනවා කතං කරණීයාම ආන්නේ පුද්ගලයා කළ යුතු දේ කළා කළ යුතු දේ කළා එයාට අපි කියනවා විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තව කටයුතු සිද්ධ කළා කියලා එනිසා මේ අති උතුම් දසක නිපාතයේ මේ සූත්‍රය තුලින් ඔබත් අප්පිච්ච කතාවෙන් පටන්ගෙන කළ යුතු දේම කළ පුද්ගලයෙක් බවට පත් වෙන්නට අවශ්‍ය කරන විදියට ජීවිතය ගොඩනගා ගන්නට මේ ධර්මයේ උපනිශ්‍රය කරගන්න කියලා මෙත්සිතින් යුක්තව අපි මේ ධර්ම ශ්‍රවණාබිලාසී සියලු පින්නතුන්ට ප්‍රකාශ කරනවා ඒ වගේම මේ කලාව කුසලානි සංස ධර්මයන් ලෝකීය සම්බුද්ධ ශාසනය ඔබ ආරක්ෂා කරන විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී සියලු දෙවියෝ අනුමෝදන් වේවා දෙවියන් නිවනින් සැනසේවා ඒ වගේම මියගිය සියලු ඥාතීන් මෙපින් පෙත් අනුමෝදන් වේවා නිවනින් සැනසී මුදා කරගනිත්වා ඔබ අප හැමදෙනාටම සසර දුකින් මිදී ශාන්ත සුන්දර නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානි සංසයෝ හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මෛද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මෛද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්칸තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු එම උතුම් වූ ධර්මානුශාසනා පාත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ ගලගම පුස්වල පුරාණ විහාරය මාවර මණ්ඩිය ශ්‍රී ජිනේන්දාරාමයේ යන උභය විහාරවාසී බෙල්ලන ශ්‍රී ධර්මපාල මහපිරිවෙන්හි හිටපු ආචාර්ය ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජනීය කට්ටකඩුවේ සුමන රතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගරුතර ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට අමතන්න අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112697140 සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි Thank you. අද රාත්‍රී